කරගෙන උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාදු සාදු සාදු උතුම් වූ මහා සංඝරත්නයේ නවසරයි අද දවසේදී net fm ගුවන්විදුලිය ඔස්සේ ඉරිදා සන්ධ්‍යාවෙහි ශ්‍රවණය කරන මේ උතුම් ධර්මානුශාසනාව පවත්වන්නටයි අපි බලාපොරොත්තු වන්නේ. අද දවසේදී පින්වත් හැම දිනාටම ඊ타ත්ම වටින කරුණු ටිකක් මෙනෙත් නාලිකාව ඔස්සේ ඔබට දේශනා කරන්නට අප බලාපොරොත්තු වෙනවා. අද දවසේදී අපි මේ ධර්මානුශාසනාව තුළින් ඔබට දේශනා කරන කාරණාව මතක් කරන්නට කලින් හැමදාම වගේම අපි පළමුවෙන්ම පින් අනුමෝදන් කළ ආශිර්වාදයේ කරමු ඉරිදා ධර්ම දක්ෂිනාවේ දේශිකානන් වහන්සේ අවසරයි පින්වත් බණ්ඩාරවිල අමිතානන්ද නායක මාහිම්පාණන් වහන්සේට අදත් අපි නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමු මේ ධර්ම දානමේ උදාර පින්කමේ අනුහසින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. ලෝක සම්බුද්ධ ශාසනය වෙනුවෙන් යම් සේවාවක් කළා නම් ඒ සේවාවේ ආනුභාවයෙන් මුන් වහන්සේට නිරෝගී සුවය ළඟා කරගන්නට ශක්තිය ලැබේවා. නැවතත් ධර්ම දක්ෂිනාවෙන් ධර්මානුශාසනාවන් පවත්වන්නට උන්වහන්සේට කායික සුවය මානසික සුවපත් භාවය ලැබේවායි කියන ප්‍රාර්ථනාව අපි පළමුවෙන්ම සිද්ධ කරමු. අද මේ ධර්ම දක්ෂිනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ කලුතර දකුණ පලාතොට ආසිරි උයනෙහි පදිංචි කේ.ජේ. පාලිකා දමයන්ති මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිස. එමනම් ඒ ඇත්තන්ට අපි ධර්මදේශනාව අවසානයේදී පුණ්‍යානුමෝදනා කිරීමේ අදිටනින් අදත් අපි මේ උතුම් දේශනාව ආරම්භ කරමු. ඔබ හැම දිනාටම මේ උතුම් භාග්‍යවතුන් වහන්සේගේ අදිෂ්ඨාන ශක්තියෙන්ම මේ දේශනාව ශ්‍රවණය කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවායි කියා අපි සාදු සිතින් ප්‍රාර්ථනා කරමින් අද මේ දේශනාව අපි ආරම්භ කරමු. මම ඔබට දේශනාව සිහිපත් කරන්නට කලින්ම පුළුවන් නම් ඔබට A4 ප්‍රමාණයේ කඩදාසි කොලයකුත් පෑනකුත් ළඟ තබාගෙන මේ දේශනාවට සම්බන්ධ වෙන්න මම හිතනවා මේ දේශනාව ඔබට එවැනි කාර්යයක් එක්ක අද මේ දේශනාව ශ්‍රවණය කරන්නට ඔබට හැකියාවක් ලැබේවි කියලා. එනිසා මුලින්ම සිහිපත් කළේ එයයි නැතනම් කරුණු දක්වද්දී ඔබ කලබලේ එවැනි දේවල් සොයන්න ගනීවි. ඒ නිසා මුලින්ම දේශනාව යන අතර කාලය තුල හැකිනම් CR පොතක් වැනි පොතක් ඔබට පුළුවන් නම් ළඟ තබා ගන්න. එසේ නැත්නම් A4 ප්‍රමාණයේ කොලයක් ඔබට ළඟ තබා ගන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. මේ දේශනාවත් එක්ක මට තව ඔබට ප්‍රායෝගික දෙයක් සිහිපත් කරන්න හිතුනේ අපි ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව තුළින් වෙනදා සිදු කරන ධර්ම දේශනාවකට වඩා ටිකක් වෙනස් ආකාරයකට මේක කරන්නට අදහස් කළා. එසේ කරන්නට හේතුව තමයි පිටුතුන අපිට මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙන් එහාට ගිහිල්ලා නිවන් මගට යන්නට බෑ. එහෙමනම් ඉස්සර වෙලාම පින්වතුනි අපි මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය හරියට තේරුම් අරගෙන ඉන්නට ඕන. ඒ නිසාම තමයි ඔබ මෙන්නෙත් නාලිකාව ඔස්සේ මෙත්නෙත් පාමුල, සිත්නෙත් අසපුව, ධර්ම දක්ෂිනා මේ ධර්මානුශාසනාවන් ශ්‍රවණය කරලා අවබෝධය ලබා ගන්නෙ. ඒ වගේම තමයි මම සිහිපත් කරන්නේ ඒ ධර්ම කරුණු අපි එකින් එක එකින් එක ගොනු කර ගන්නට ඕන. ඒ නිසාම තමයි අපි ඔබට වටින දේශිකානන් වහන්සේලා මේ net නාලිකාව තුලින් ඔබට ධර්ම දේශනා කරන්නට වඩම්වල දෙනවා ශ්‍රවණය කරන්නට වඩම්වල දෙනවා ඒ අතර කාලය තුල ඔබට පුළුවන් ඒ කෙරෙන වටිනා කාලයෙන් උපරිම ප්‍රයෝජනෙ ලබා ගන්න මා දන්නා පමණි net නාලිකාව ඔස්සේ ඔබට ඒ වටින ධර්මය දායාද කරන වෙලාවේ ඔබට පුළුවන් ඒ කරුණු කාරණාවන් මනාවට අවබෝධ කරගන්න. ඒ වටිනකම ඔබට මේ netනාලිකාව ඔස්සේ නිරන්තරයෙන්ම ලබා දීමට කටයුතු කරනවා. එතකොට ඔබට පුළුවන්කමක් තියෙනවා ඒ හරහා තමන්ගේ ධර්මඥානෙ දියුණු කරගෙන සසරින් එතර වීමේ මාර්ගය පාදා ගන්න. මොකද මම මේ කරුණු වැඩිපුර කියන්න යන්නේ අපට කාල වේලාව ගොඩක් මදි වෙන නිසා. ඒ නිසා ඔබ මේ කියන ක්‍රමවේදයන් ඔස්සේ මේ ධර්ම කරුණු වටහා ගන්න උත්සාහ කළොත් මා හිතනවා ඔබට මේ ධර්මයේ ගමනක් යන්න නම් අමාරු වෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඔබට දීර්ඝ දේශනාවක් කොටස් කොටස් වශයෙන් දේශනා කරගෙන යන්නේ. ඒ නිසා ඔබ මේ දේශනාවල් පිළිවෙලකට ශ්‍රවණය කරන්ඩ නැත්නම් එකක් හරි මග හැරුණොත් ඉදිරි දේශනාවල් ඔබට අවබෝධ කරගැනීමේදී ටිකක් අපහසුතාවයකට පත්වන්නට පුළුවන්. බැරි කමක් නැහැ. නමුත් මුලින් දේශනාව මග හැරුණොත් ඔබට ටිකක් දේශනාව අවබෝධ කරගන්නට අමාරු වෙන්නට පුළුවන්. එනිසා නොකඩවා මේ ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ඉරිදා සිදු කරන දේශනාව ඔබ ඒ විදියට පිළිවෙලකට ශ්‍රවණය කරගෙන යන්න. එතකොට ඔබට පුළුවන් මේ ධර්ම කරුණු එකින් එක වටහා ගන්නට. අපිට ගොඩක් දෙනෙක් සිහිපත් කළා මේ සූත්‍ර සොයා ගැනීමේ අපහසුතාවයක් තියෙනවා කියලා. මම ඈත්තන්ට අන්තර්ජාලය හරහා ඔබට බාගත කරගැනීම මහසුකමක් තියෙනවා නම් ඔබ අන්තර්ජාලයේහි aatapi.org කියන ලිපිණයට පිවිස ඔබට පුළුවන් ත්‍රිපිටකය බාගත කරගන්න නොමිලේ එම සේවාව ඔබට එවැනි ස්ථානයන් වලින් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. එතකොට ඔබට පුළුවන් එතනට ගිහිල්ලා දීගනිකායේ තුන්වෙනි පොත ඒක දීගනිකායේ පොත් ටික පිළිවෙලට තිබෙනවා සියලුම පොත් ටික පිළිවෙලකට තිබෙනවා දීගනිකායේ තුන්වෙනි පොත බාගත කරගෙන මොකද අපි කතා කරන අග්ගඤ්‍ය සූත්‍රයේ තියෙන එතන එතනින් බාගත කරගෙන එහි 136 වෙනි පිටුවංකය එහි යට පිටුවංක සටහන් වෙලා තිබෙනවා 136 වෙනි පිටුවංකය තෝරාගෙන ඔබට පුළුවන් මේ දේශනාව ශ්‍රවණය කරන ගමන්ම දේශනාවත් එක්ක සම්බන්ධ වෙන්න. එමනම් එවැනි වැඩපිළිවෙලක් තුළින් ඔබට පුළුවන් නම් මේ දේශනාව අවබෝධ කරගන්න තවත් වටිනාකමක් එහි අපට දැක ගන්නට පුළුවන්කමක් ලැබෙනවා. හොඳ එහෙමනම් අද දවසේ ඔබට සාකච්ඡා කරන අග්ගඤ්ඤ සූත්‍ර දේශනාව අපි අදත් සාකච්ඡා කරනවා. එමනම් මේ දේශනාව තුළින් ඔබට භාග්‍යවතුන් වහන්සේ අදිෂ්ඨාන කළ ආකාරයට මේ දේශනාව අවබෝධ කරගන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා නැවතත් අපි ප්‍රාර්ථනා කරනවා. පින්තුණි අග්ගඤ්‍ය සූත්‍ර දේශනාව පිගන ගන්න හේතුව මොකද්ද? මේ අග්ගඤ්‍ය සූත්‍ර දේශනාව අපි අවබෝධ කරගන්නට හේතුව තමයි මං මේක ඔබ කියන විදියට හරියට කරගෙන ගියොත් අනිවාර්යයෙන්ම ඔබට ප්‍රතිඵලය ලබන්නට පුළුවන්. මේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවල් ගණනාවක්ම සමස්ත දේශනාවල් වල තිබෙන බොහෝ කරුණු අවබෝධ කරගන්නට මේ අග්ගඤ්ඤ සූත්‍රය හරහා සිදු කෙරෙන විවරණය තාමත්ම වටිනවා. දැන් අපිට ධර්මයේ තිබෙන සමහර කරුණු පිළිබඳව යම් යම් සැකයන් තිබෙනවා. විචිකිච්ඡාවක් ඇති වෙනවා. මේවා මෙහෙම වෙන්න පුළුවන්ද? එවැනි සැකයන් නැති වෙන. ඒ සැකය ඇති වෙන්නේ පින්වතුනි වෙන මුකුත් නිසා නෙවෙයි. බුදුහාමුදුරුව දේශනා කරපු ක්‍රමවේදෙට මේ ධර්ම ඉගෙන ගන්න නැති නිසා. එතකොට මේ අග්ගඤ්ඤ සූත්‍රය ඉගෙන ගන්න අපි මේක තේරුම් ගන්නේ වෙන අන් කිසිම දෙයක් නිසා නොවේ. භාග්‍යවතුන් වහන්සේගේ බොහෝ දේශනා අවබෝධ කරගන්න මේන් ඉදිරිපත් කරන කරුණෝ අපට ගොඩක් වටින නිසා. එනිසා ඔබ මේ කියන ක්‍රමවේදයට කරගෙන යන්න එතකොට ඔබට පුළුවන් මේ දේශනාව මනාවට අවබෝධ කරගන්න. නැවතත් මම දේශනා කරපු දේශනාවල් වල සාරාංශ වශයෙන් කොටස් කිහිපයක් ඔබට පැහැදිලි කරන්නම්. අගනි සූත්‍රය ආරම්භ වෙන්නේ භාග්‍යවතුන් වහන්සේ මිගාරමාතු ප්‍රාසාදයේහි පූර්වාරාමී වැඩ වාසය කරනකොට එහි සිටියා වාසෙට්ට කියලා සාමණේරයන් වහන්සේ නමක් ඒත් එක්ක මෙහි කියා බාරද්වාජ කියලා සාමණේරයන් වහන්සේ නමක් මොවුන් දෙදෙනාම ප්‍රාක්‍මන ආගමින් ආපු දෙප්පලා ඒ දෙපළ අපේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය පැවිදි වුණා. නමුත් දෙදෙනාටම උපසම්පදාව ලබා දුන්නේ නැහැ. මොකද අපි ඔබට සිහිපත් කළා අන්‍යෝ ආගමික කෙනෙක් කැවිලා ශාසනය පැවිදි වුණොත් ඔහුට දෙනවා පරිවාස කාලයක් කියලා පිරිවෙස් කාලයක්. ඒ කියන්නේ මේ ශාසනය ගැන පුහුණු කරන්ඩ අවුරුදු කිහිපයක පරිවාස කාලයක් ලබලා දෙනවා. එතකොට ඒ කාලය තුල මේ ශාසනය කුමක්ද කියන එක ඉගෙනගෙන ඔහුට පුළුවන් මේ ශාසනය ඉදිරියකට ගමනක් යන්න. ඉතින් මේ වාසෙට්ට සහ භාරද්වාජ කියන සාමණේරයන් වහන්සේලා දෙනම ආන්නේ වගේ පිරිවෙස් කාලයකටපත් වෙලා හිටපු දෙපළා. භාග්‍යවතුන් වහන්සේ මේ මිගාරමාතු ප්‍රාසාදයේහි සක්මන් කර කර ඉන්නකොට ඒ ප්‍රාසාදයෙන් බැහැලා ප්‍රාසාදයෙන් වැටෙන තෙවනැල්ලේ භාග්‍යවතුන් වහන්සේ සක්මන් කර කර ඉන්නකොට මේ දෙනම ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේ එක්ක ධර්ම කතාවක් කරන්න සුදුසු වේලාවක් යයි කියලා හිතලා ධර්ම කතාවක නියලුණා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ අහනවා කොහොමද වාසෙට්ටය ඔබගේ පෙර ආගමේ බ්‍රාහ්මණ කුලෙන් කොහොමද ඔබට ලැබෙන ප්‍රතිචාර ඔවුන් හමුුණෙන් පස්සේදී ඔබට දොස් කියනවද? කොහොමද උන් පරිභව කරන්නේ කියලා අහනවා. ඒ වෙලාවේ කියනවා ස්වාමීනි අඩුපාඩුවක් නැතුව අපිට බණිනවා කියලා. මම ඔබට අඩුපාඩුවක් නැතිව බණින ක්‍රමවේදයක් දේශනා කරා. තස ආක්‍රෝෂ වස්තුව කියලා වස්තුවක් කරුණු 10ක් තිබෙනවා. ඒ කරුණු 10න් පිටුතුනි අඩුපාඩුවක් නැතුව පණින්නවා. අඩුපාඩුවක් නැතුව බනිනවා කියනකොට ওই කරුණු 10යිම බනින්න ඕන. එතකොට මේ අඩුපාඩුවක් නැතුව බනිනවා කියලා කිව්වෙන් පස්සේදී අහනවා කොයි විදියකටද අඩුපාඩුවක් නැතුව බැන්නේ කියලා. ඒ වෙලාවේ වාසෙට්ට සාමණේරයන් වහන්සේ කියනවා ස්වාමීනි බමුණය වෙලා අපට කියනවා ප්‍රාක්‍මනාගම තමයි ශ්‍රේෂ්ඨ ආගම. ප්‍රාක්‍මන වර්ණේ තමයි ශ්‍රේෂ්ඨ වර්ණය. අනිත් වර්ණයෝ හීනයි කියලා කියනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේට සිහිපත් කරනවා නුඹලා මේ වගේ වටින ආගමක් තියෙද්දී ප්‍රාග්මණියොන්ගේ පුත්‍රයෝ වෙච්ච මහා බ්‍රහ්මයාගේ උරහිසින් උපන් මහා බ්‍රහ්මයාගේ මුවින් උපන් මහා බ්‍රහ්මයා දායාද කරගෙන ඉන්න නුඹලා ඒ වටින ශ්‍රේෂ්ඨ ආගම තියෙද්දි ඒ වර්ණයේ තියෙද්දි නුඹලා ගියා හීන වූ වර්ණයකට. ඒ කියන්නේ අපේ මේ භාග්‍යතුන්හන්සේගේ ශාසනයට දොස් කියන්නේ හීන වර්ණයකට ගියා කියලා. එතකොට වාසෙට සාමණේරයන් වහන්සේ කියනවා ස්වාමීනි අපිට ඔන්න ඔය විදියට තමයි පහත් කොට බ්‍රාහ්මණියෝ දොස් කියන්නේ කියලා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරනවා වාසෙට්ටය ඔය බමුණෝ ඒකාන්ත වශයෙන්ම පැරණි කතාව නොදන්නා නිසායි ওই විදියට දොස් කියන්නේ. ඒ කතාව වුන්ට අමතක වෙලයි ওই විදියට දොස් කියන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ කියනවා. ඒ මොහොතේදී භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කළා වාසෙට්ට බමුණු කියනවනම් ඒ වර්ණ ඉපදුනේ මහා බ්‍රහ්මයාගේ මුවින් කියලා ඇයි අහනවා වාසෙට්ට බ්‍රාහ්මණයෝ පිරින්දෑවරු විවාහ කරගන්නේ. ඒ බිරින්දෑවරු ඔසප් වෙන්නේ ඇයි කියලා අහනවා. ඒ බිරින්දෑවරු ගැප් ගන්නේයි කියලා අහනවා. ඒ බිරින්දෑවරු දරුවෝ වදන්නේයි කියලා අහනවා. ඇයි අහනවා? ඒ බිරින්දෑවරු දරුවන්ට කිරි දෙන්නේ. එතකොට මහා බ්‍රහ්මයාගේ මුවින් උපන්නා නම් ඔය කියන වර්ණයන් ඇයි අහනවා පැමිණියෝ මේ ලෝකයට දරුවන් බිහි කරන්නේ. ඒ වෙලාවේ භාග්‍යතුන් හන්සේ සිහිපත් කරනවා වාසෙට්ටය ඒකාන්ත වශයෙන්ම මහා බ්‍රහ්මයාට ඔවුන් කරන්නේ නින්දාවක් බොරුවක් කියමින් මහා බ්‍රහ්මයාව නින්දාවටපත් කරනවා එනම් මහා බ්‍රහ්මයාගේ මුව මහා බ්‍රහ්මයාගේ ශරීරය ස්ත්‍රී යෝනියකට සමාන කරලා තමයි ඔවුන් අපහාස කරන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ අර බමුණන් කියන කතාව වාසෙට්ට සාමණේරයන් වහන්සේට අවබෝධ වෙන පරිදි පෙන්වලා දෙනවා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරනවා මහණෙනි මේ ලෝකේ වර්ණ හතරක් ඉන්නවා. ශාස්ත්‍රීය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර. ඔය කියන වර්ණ හතරෙම ශ්‍රේෂ්ඨයක් ඉන්න පුළුවන්, හීනයක් ඉන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි ඔය කියන වර්ණ හතර අතර ශ්‍රේෂ්ඨය හීනය හඳුන්වන්නේ යම් කිසි කෙනෙක් ප්‍රාණඝාත කරනවා නම් සොරකම් කරනවා නම් කාමී හැසිරෙනවා නම් බොරු කියනවා නම් හිස් වචන කියනවා නම් පරුස වචන කියනවා නම් කේලම් කියනවා නම් අවිද්‍යා ලෝභය මිත්‍යා දෘෂ්ටිය වැනි ක්ලේශ තියෙනවා නම් ආනේ කෙනා තමයි භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ හීන වූ කෙනා. ඒවා නොකර වැළකීලා ඉන්නවා නම් ආන්නේ කෙනා තමයි භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ ශ්‍රේෂ්ඨ වූ කෙනා. එතකොට කියනවා වාසෙට්ට ඔය බමුණෝ විසින් හඳුන්වන වර්ණ හතරෙම හීන අයත් ඉන්න පුළුවන් ශ්‍රේෂ්ඨ අයත් ඉන්න පුළුවන් කියලා භාග්‍යවතුන් වහන්සේ ඒ කාරණාව ඉදිරියට පෙන්වලා දෙනවා. ඒ මොහොතේදී භාග්‍යවතුන් වහන්සේ අර වාසෙට්ට සාමණේරයන් වහන්සේට සිහිපත් කරනවා වාසෙට්ටය ඔය කියන හතර වර්ණයන්ගෙන්ම කවුරු හරි කෙනෙක් භික්ෂුවක් බවට පත් වෙලා ආශ්‍රවයන් ශේ කරලා රහත් කෙනෙක් බවට පත් වුනොත් ආන්න එයා මේ සසරෙන් මිදුණු කෙනෙක් බවට පත් වෙනවා. ඒ හැම දිනාටම වඩා ඒ කෙනා අග්‍රය කියලා භාග්‍යවතුන් වහන්සේ හඳුන්වනවා. එතකොට උන්වහන්සේ පෙන්වල දෙනවා වාසෙට්ට ධර්මීහි හැම පැත්තකින්ම ඔහු ශ්‍රේෂ්ඨ උතුම් වූ පුද්ගලයෙක් බවට පත් වෙනවා කියලා සිහිපත් කිරීම කරා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා වාසෙට සාමණේරයන් වහන්සේට වාසෙට්ටය අපේ ආගම මේ ශාසනය පහත්යයි කියලා හිතනවා නම් පසේ නදී කොසල් රයිතුමා වැනි රජවරු ඇවිල්ලා මේ ශාසනේ පැවිදි වෙච්ච ඊ타ත්ම ලාබාල සාමණේරයන්ගේ ඉඳලා ඉහළ කෙනා දක්වාම වන්දනා කරනවද කියලා අහනවා. ඒ වෙලාවේ සිහිපත් කරනවා වාසෙට්ටය මේ ශාසනය දෙවියන් බඹුන් මිනිසුන්ගෙන් පවා වන්දනාවට පාත්‍ර වෙන ශාසනයක්. හැබැයි ඒ ශාසනයේ ඉන්න කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරනවා. මේ ශාසනයේ තියෙන්නේ එකම කුලයයි. ඒ තමයි ශාක්‍ය කුලය. හරියට කවුරු හරි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ කියපු විදියට ඉන්නවා නම් ඒ කෙනාට කිව්ව බය නැතුව කියන්න මොකද්ද කුලය කියලා ඇහුවොත් කියන්නේ කව ශාක්‍ය කුලය කියලා එතකොට ශාක්‍ය පුත්‍රිය ශ්‍රමණියෝ කියලා සිහිපත් කරන්න කිව්වා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ පෙන්වල දෙනවා. යම් කිසි කෙනෙකුට නොසෙල්වෙන ශ්‍රද්ධාවක් තියෙනවා නම් ඒ නොසෙල්වෙන ශ්‍රද්ධාවක් කියන එක මං ගිය සතියේ දේශනාවේ පැහැදිලි කරා. යම් කිසි කෙනෙකුට මුල් බැසගත්තු නොසෙල්වෙන ශ්‍රද්ධාවක් තියෙන්න ඕන. හැබැයි ඒ තියෙන ශ්‍රද්ධාව හාමුදුරුව කෙනෙක්ගෙන්වත් මහා බ්‍රහ්මයාගෙන්වත් දෙවියන්ගෙන්වත් මාර්යාගෙන්වත් බමුණන්ගෙන්වත් කාගෙන්වත් කිසිම කතාවකදී වෙනස් වෙන්න බැරි ශ්‍රද්ධාවක් තියෙන්නට ඕන. ධර්ම රත්නයේ ගැන, සංඝ රත්නයේ ගැන වෙනස් වෙන්නේ නැති ශ්‍රද්ධාවක් තියෙන්න ඕන. මෙන්න මේ තෙරුවන් කෙරෙහි නොවෙනස් වෙන ශ්‍රද්ධාවක් තියෙනවා නම් ආන්න ඒ කෙනා භාග්‍යවතුන් වහන්සේගේ පුත්‍රයෝ භාග්‍යවතුන් වහන්සේගේ මුවින් උපන් පුත්‍රයෝ එතකොට එතනදී කියන්නේ මේ භාග්‍යවතුන් වහන්සේට දරුවෝ නෑ එතනදි සිහිපත් කරන්නේ පාග්‍යවතුන් වහන්සේගේ හදවතේ උපන්නා වූ මේ ධර්මය මුවින් දේශනා කරා ඒ දේශනා කරපු ධර්මයට අනුරූපීව ඒ ශ්‍රාවකයෝ නිර්වාණය වුණා ඒ නිර්මාණයේ වෙච්ච ශ්‍රාවකයන්ට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ශාක්‍ය පුත්‍රයේ ශ්‍රමණියෝ කියලා කියන්න කියලා. ඉතින් ඔය විදියට තමයි පින්වතුනි අපි එදා දේශනාවල් කීපයක් අවසන් කළේ. එමනම් අද එතෙන් සිට අග්ගඤ්‍ය සූත්‍රය අපි ආරම්භ කරනවා. මේ අග්ගඤ්‍ය සූත්‍රය හරහා අපි ඔබට ඊළඟට දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා තවත් කොටසක්. මම ඔබට එදා දේශනා කළා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කිව්වා කොහොමද මේ පැරණි කතාව? ඒ කියන්නේ මේ ලෝකය කොහොමද නිර්මාණය වුනේ? දැන් බමුණ කියන්නේ මහා බ්‍රහ්මයාගේ මුවින් නිර්මාණය වුණා කියලානේ. ඇතට පින්වතුනි, බමුණු ඔය කියන කතාව කියන්නේ කාරණාවක් වරදවා තේරුම් ගත්තු නිසා. ඒ වරදවා තේරුම් ගත්තු කාරණාව මොකද්ද කියලා මම ඔබට දැන් කියන්නේ නෑ. ඉදිරියට ඒක පැහැදිලි කරනවා. ඒ නිසා මේ දේශනාවල් ටිකට පිළිවෙලට ඔබ සම්බන්ධ වෙන්න. එමනම් ඔබ ලබාගත්තු ඔබ සොයාගත්තු කොළයත් ළඟ තබාගෙන මම මේ කියන කාරණාවල් ටික එකින් එක සටහන් කරගන්න උත්සාහ කරන්ඩ මතක තබා ගන්න පුළුවන් නම් ඒත් කමක් නැහැ. හැබැයි ඉතින් වඩාත්ම වටිනවා සටහන් කරගෙන මේක අවබෝධ කරගන්න උත්සාහයක් දරනවා නම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා වාසිට්ඨය මේ ලෝකයේ දිගු කාලයක් පෙර කියන්නේ බොහෝ කාලයකට පෙර මේ ලෝකය විනාශයටපත් වුණා. ඒ විනාශ වෙලා නැවත මේක හටගත්තා. එතකොට ඒකට කියනවා සංවට්ට විවට්ට කියලා. එතකොට ඒ සංවට්ට විවට්ට මෙහෙම නැත්තම් ලෝකය ආරම්භ වුණා ලෝකය විනාශ වුණා කියන මෙන්න මේ කාරණාව පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දෙනවා. දැන් මෙන්න මේ කාරණාව පින්වතුනි අපට තේරුම් ගන්න නම් අද මා දේශනා කරන කරුණු ටික ඔබට ඉස්සර වෙලාම තේරුම් ගන්න වෙනවා. ඒ තමයි ඉස්සර වෙලාම අපට සිද්ධ වෙනවා සක්වලක් කියලා කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. එහෙමනම් අද දේශනාවේ මාතෘකාව තමයි සක්වලක් කියන්නේ මොකද්ද කියලා ඉස්සර වෙලාම අපි තේරුම් ගමු. ඒකට තමයි මම ඔබට ඔය කොළ කෑල්ලක් ළඟ තබා ගන්න කියලා කිව්වේ ඒ පෝ ප්‍රමාණය. එහෙම නැත්නම් ගොඩාක් වටිනවා CR පොතක් වගේ ළඟ තබා ගන්න පුළුවන් නම් තවත් වටිනවා. අද එහෙමනම් අපි තේරුම් ගමු ඉස්සර වෙලාම සක්වලක් කියලා කියන්නේ මොකද්ද කියන එක. ඇත්තටම සක්වලක් කියලා කියන්නේ මොකද්ද? පිටුතුනි සක්වලක් කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වල දෙන්නේ උන්වහන්සේගේ ඥාණයෙන් අවබෝධ කරගෙන උන්වහන්සේ ਸਰවඥතා ඥාණයෙන් තේරුම් අරගෙන දැකලා ප්‍රත්‍යක්ෂයෙන්ම දැකලා අපට දේශනා කරපු විශ්වයේ තිබෙන්නා වූ මහා ආශ්චර්ය පිළිබඳව සක්වලක් කියලා කියන්නේ එක චක්‍රාවාටයකට තිබෙනවා සක්වලවල් ගණනාවක්. එහි එක සක්වලක් කියලා කියන්නේ එක සක්වලකට තිබෙනවා ලෝක කීයක්ද? ලෝක 31ක්. එහෙමනම් අපි අද ওই ලෝක 31 මොකක්ද කියලා තේරුම් ගමු. ඒ ලෝක 31ට වර්ෂ කොච්චර තියෙනවද? ඒ ලෝක 31 ඉන්න දෙවිවරු බ්‍රහ්මියෝ කවුද? අපි ওই ටික අද තේරුම් ගමු. මේක ඔබට මා විශ්වාස කරනවා ඔබට මේ කියන කරුණු ටික මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේහි බොහෝ කොටසක් අවබෝධ කරගන්නට විශාල ශක්තියක් වෙනවා කියලා. එහෙමනම් අපි මේ දේශනාව ආන් මේ විදිහට තේරුම් ගමු. එහෙමනම් අද මම ඔබට දේශනා කරන්නේ සක්වලක් කියලා කියන්නේ මොකක්ද කියන එක. සක්වලකට තියෙනවා පෙන්වතුනි ලෝක 31ක්. දුගති භූමි, කාමාවචර ලෝක, රූපාවචර ලෝක, අරූපාවචර ලෝක වශයෙන් ලෝක විස්තර වෙනවා. එතකොට අපි මේ ලෝක 31 කොහොමද ඔය කියන කාණ්ඩ වලට බෙදෙන්නේ කියලා අපි තේරුම් ගමු. පළමුවෙන්ම ඔබ අතෙහි තිබෙන A4 ප්‍රමාණයේ half sheet කොළය හෝ එහෙම නැත්නම් CR පොතේ හෝ ඒ කොළය බෙදා ගන්න පින්වතුනි කොටස් හතරකට උඩ ඉඳලා පහළට කොටස් හතරකට බෙදා ගන්න. ඒ හතරෙන් තුනක් උඩට යොදන්න, එක කොටසක් පහළට යොදන්න. හරස් අතට ඉරි ගහ ගන්න ඕනේ අනුමාන වශයෙන් එක කොළය හතරකට බෙදා ගන්නකෝ. එහිදී ඔබ හතරකට බෙදාගත්තු මේ කොටසේ යටම හතර කොළෙන් හතරෙන් තුනක් ඉහළට යොදලා එක කොටසක් පහළට යොදා ගන්න. ඒ පහළට යොදාගත්තු කොටසේ උඩින්ම ලියන්න මනුස්ස ලෝකය කියලා. එතකොට අපි මේ දැන් ඉගෙන ගන්න හදන්නේ මනුස්ස ලෝකයේ ඉඳලා ඉහළට තියෙනා වූ සුගතිය. එතනින් ඔය මනුස්ස ලෝකෙන් අපි හතරෙන් එක කොටසක් පහළට යෙදුවනේ. ඒ හතරෙන් එක කොටසක් පහළට යෙදුවේ ඒ පහළ කොටස් ටික අපි සටහන් කරගන්නේ පින්වතුනි දුගති භවයන්. දුගති ලෝකයන්. අපි සුගති ලෝක පිළිබඳව ලියන්න නම් ලොකු කොටසක් ඕන. ඒ නිසා තමයි මම කිව්වේ හතරෙන් කොටස් තුනක්ම සුගති ලෝක ලියා ගන්න ඉහළට යොදා ගන්න හතරෙන් කොටස් එක කොටසක් දුගති භවයට ඉතුරු කරගන්න. එමනම් අපි ඉස්සර වෙලා බලමු සුගති කියන ලෝක ටික මොනවාද කියලා. පළවෙනි එක තමයි පින්වතුනි මනුස්ස ලෝකය. මනුස්ස ලෝකයේ පින්වතුනි මිනිසුන්ගේ ආයුෂ අවම ආයුෂ තමයි අවුරුදු 10. උප්පරිම ආයුෂ තමයි අවුරුදු අසංඛ්‍ය. අඩුම අවශ්‍ය තමයි අවුරුදු 10. උපරිම අවශ්‍ය තමයි අවුරුදු අසංඛ්‍ය. මේ අසංඛ්‍ය කියලා කියන්නේ මොකද්ද කියලා මා ඔබට ඉදිරියට ඒ කාරණාව දේශනා කරන්නම්. පින්වතුනි ඊළඟට මේ මනුෂ්‍ය ලෝකයේ ළඟම තියෙන ලෝකය තමයි සුගති භූමිවල දිව්‍ය ලෝක 6. එමනම් මනුෂ්‍ය ලෝකයට ඉහළින් ලියා ගන්න දිව්‍ය ලෝක 6 පළවෙනි දිව්‍ය ලෝකය තමයි චාතුම් මහා රාජිකය කියන දිව්‍ය ලෝකය. චාතුම් මහා රාජිකය කියලා කියන්නේ මේ ලෝකයේ පින්වතුනි ඉන්නවා ප්‍රධාන රජවරු හතර දෙනෙක්. ඒ නිසා තමයි මේ ලෝකයට චාතුම් මහා රාජිකය කියලා කියන්නේ. මහා රාජ්‍යයන් හතරක් තියෙනවා. චාතුම් මහා රාජිකය. මහා රාජ්‍යයන් හතරක් තියෙනවා. ඒ මහා රාජ්‍යයන් හතරේ රජකම් කරන්නේ රජවරු හතර දෙනෙක්. ඒ රජවරු හතර දෙනා අපි දන්නවා. කවුද ඒ රජවරු හතර දෙනා? විරූඩ, විරූපාක්ෂ, වෛශ්‍රමණ, දතරාශ්‍ර. මෙන්න මේ රජවරු හතර දෙනා තමයි චාතුම් මහා රාජිකයේ කියන දිව්‍ය ලෝකය පාලනය කරන්නේ. ඔය චාතුම් මහා රාජිකයේ කියන දිව්‍ය ලෝකයෙන් තමයි පින්වතුනි මේ ලෝකයේ තියෙන ඇතැම් ස්ථානයන් පාලනය වෙන්නේ. උදාහරණයක් හැටියට කියනවා නම් සූර්ය දිව්‍ය රාජයා, චන්ද්‍ර දිව්‍ය රාජයා වැනි අය සූර්යාට අධිපති, චන්ද්‍රයාට අධිපති, තාරකාවන්ට අධිපති මේ කියන ස්ථානයන් වලට අධිපතිව කටයුතු කරන දෙවිවරු පාලනය වෙන්නේ පින්වතුනි ඔය චාතුම් මහා රාජිකයේ කියන දිව්‍ය තලයෙන්. ඒ විතරක් නෙවෙයි අපි ඔබට සිහිපත් කළා ගොඩාක් වෙලාවට මම අර එක දවසක දේශනා කරන්නේ ඔබට මහා සමී සූත්‍රය දේශනා කරපු වෙලාවේ gedaraක මහා සමී සූත්‍රය දේශනා කළොත් ඒ එවැනි ගෙවල් වලට පින්වතුනි ආරක්ෂාවට දෙවි කෙනෙක්පත් කරනවා. ඒ ආරක්ෂාවට පත් කරන දෙවියා ගොඩාක් වෙලාවට පත් කරන්නේ පින්වතුනි ওই චාතුම් මහා රාජික කියන දිව්‍ය තලයේ. දැන් අපේ උදාහරණයක් හැටියට ගත්තොත් ශ්‍රීපාද ස්ථානයට අධිග්‍රහිත වෙන්නේ සුමන සමන් දිවි රාජෝත්තමයන් වහන්සේ. ඒ සුමන සමන් දිවි රාජෝත්තමයන් වහන්සේ කියලා කියන්නේ කවුද? පින්වතුනි, චාතුම් මහා රාජකයේ ඉන්න එක දෙවි කෙනෙක් තමයි වෙසමුණි එහෙම නැත්නම් වෛශ්‍රවණ දෙවියෝ. මේ වෛශ්‍රවණ දෙවියන්ට ඉන්නවා පින්වතුනි සේනාධිපතිවරු 28 දෙනෙක්. ඒ සේනාධිපතිවරු 28 දෙනාගෙන් එක සේනාධිපතිවරේ තමයි සුමන සමන් දිවියෝ කියලා කියන්නේ. එතකොට ඒ සේනාධිපතිවරු ඉන්නේ. ඒ වගේම ධර්මයේ සඳහන් වෙන අපි ඔබට මහා සමය සූත්‍ර දේශනා කරද්දී ඒක සිහිපත් කළා. මම අර ඒකයි කිව්වේ මේ එකක් එකක් සූත්‍රයක් සූත්‍රයක් ගාන ඉගෙන ගන්නකොට තමයි මේ කරුණුකාරණාවල් පින්වතුනි එකට එකක් අපට අමුණ ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා තමයි මේක ධර්මදේශනාවක් තමයි. හැබැයි මේක මම මේ පන්තියක් කරනවා වගේ ඔබට මේ දේශනාව කරන්නේ ඒක රූප මාධ්‍යයක් නෙවෙයිනේ අපිට මේක අසා දැනගන්න අවස්ථාවක්නේ ඒ නිසා තමයි මේක මේ විදියට එකක් එකක් ගානේ කර කියගෙන කියාගෙන යන්නේ ඉතින් මේ තරම් වෑයමක් දරන්නේ ඔබට නැත්තම් මෙතන අපිට යම් දේශනාවක් කරන්න පුළුවන් පැයක් කාලය තුල නමුත් ඔබට මේ වටිනා පැය තුල මොකද අපි දන්නවන්නේත් නාලිකාව ලංකාවේ පමණක් නෙවෙයි ලෝකේ විශාල පිරිසක් ශ්‍රවණය කරනවා. ගොඩක් වෙලාට අන්තර්ජාලයෙන් විශාල පිරිසක් ශ්‍රවණය කරනවා. ඉතින් අපිට උන්ට වුන් අපිට සිහිපත් කරලා තියෙනවා මේ ධර්ම කරුණු සම්බන්ධයෙන්. ඒ නිසා තමයි මම විශ්වාස කරන්නේ මේ විදියට මේක කරුණු කාරණාවල් පැහැදිලි කරගෙන යනකොට ඔබට මේ කරුණු එකක් එකක් එකක් එකක් ගානේ ගොනු කරගන්න පුළුවන්. ඒ නිසා තමයි මම මේ දේශනාවල් මාලාවක් හැටියට පිළිවෙලකට කරගෙන යන්නේ. එhmenan මම ඔබට සිහිපත් කළේ චාතුම් මහරජික කියන දිව්‍යතලයේ ස්වභාවය. එතකොට ඒ දිව්‍යතලයේ ඉන්නවා අධිපති දෙවිවරු හතර දෙනෙක්. ඒ දෙවිවරු එක දෙවි කෙනෙකුට ඉන්නවා පින්වතුනි පුත්තු 91 දෙනෙක්. අපි ඔබට සිහිපත් කරා අසීතින් තස ඒකෝච ඒ හැම කෙනාගේම නම ඉන්දනාමා මහබ්බලා එතකොට එක්කෙනෙකුට පුත්තු 91 ගානේ හතර දෙවිවරු හතර දෙනාගේම පුත්තු 91 91 91 ගාන එකතු කරලා ගත්තොත් සියලුම පුත්තු ඉන්නවා 364ක් එතකොට පුත්තුම විතරක් ඉන්නවා 364ක් ඒ සියලු පුත්තුන්ගේ නම ඉන්ද කියන නමින් තමයි එන්නේ එතකොට ඒ එක පුතෙකුට ඉන්නවා පින්වතුනි කෝටි ගාණක් අමාත්‍යවරු. අර අංගුත්තර නිකායේ පළවෙනි පොතේ තිබෙනවන එක සූත්‍රයක්. ඒකේ සඳහන් වෙන්නේ ඔය කියන පුත්තු 91 දෙනා මනුස්ස ලෝකයට අටවක දවසේ එනවා. ඇවිල්ලා මනුස්ස ලෝකයේ තියෙන මිනිස්සු කරන හොඳ වැඩ කරන ඒවා මිනිස්සු නරක වැඩ කරන ඒවා සටහන් කරගෙන ගිහිල්ලා 14 වන දවසේ සතරවරන් දෙවිවරුන්ට බාර දෙනවා. ඒ සතරවරන් දෙවිවරු ඒ කියන විස්තර ටික අරගෙන නැවතත් ඒක සොයා බලලා 15ක දවසේ චක්‍රදේවේන්ද්‍රයාට බාර දෙනවා සුධර්මා දිව්‍ය සභාවේදී ඒක විමර්ශනය කරලා දඬුවම් දෙන අයට දඬුවම් දෙනවා හොඳ කරන අයට උදව් කරනවා කියලා දේශනාවක් සඳහන් වෙනවා. ඉතින් ඒ වගේ පින්වතුනි මේ මේ ගොඩාක් මේ මනුස්ස ලෝකයේත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරන්නේ වැඩිපුරම පින්වතුනි චාතුම් මහා රාජික කියන දිව්‍ය තලයේ තාවතින්සේ කියන දිව්‍ය තලයයි. දැන් තවත් ඉහළ දිව්‍ය තල තියෙනවනේ. නමුත් එයාලාට වඩා මේ දිව්‍ය තල දෙක තමයි මේ මනුස්ස ලෝකයේත් එක්ක ගොඩාක් වෙලාට සම්බන්ධ වෙලා කටයුතු කරන්නේ. ඒ නිසා තමයි ගොඩාක් දේශනාවල් වල මේ දිව්‍ය තල දෙක පිළිබඳව ගොඩක් කරුණු කාරණාවල් අපට ඇහෙන්නේ. ඒ මොකද මනුස්ස ලෝකයට ගොඩාක් සමීපව කටයුතු කරන්නේ මේ දිව්‍ය තල දෙක නිසා. එතකොට මේ චාතුම් මහරජක කියන දිව්‍ය තලයේ ඒ විදිහට පින්ඔතුනි මනුස්ස ලෝකයේත් එක්ක කටයුතු කරනවා. එතකොට මම ඔබට සිහිපත් කළේ ඒකේ දෙවිවරු හතර දෙනෙක් ඉන්නවා, එක්කෙනෙකුට පුතු අනුෙක් දෙනෙක් ඉන්නවා, එක පුතෙකුට කෝටි ගාණක් අමාත්‍යවරු ඉන්නවා. ඒ විදිහට ඔය කියන දිව්‍ය විමානය ওই විදිහට පින්ඔතුනි හැඩ ගැහිලා තිබෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඔය දිව්‍යතලයේ ආයුෂ ඒ ලෝකයේ වර්ෂ වලින් නම් අවුරුදු 500යි ඒ ලෝකේ එක දවසක් ගෙවෙන්න අපේ මනුස්ස ලෝකේ ගත වෙනවා පින්වතුනි අවුරුදු 50. ඒ කියන්නේ අපේ වර්ෂ 50ක් ගෙවුනෙන් පස්සේදී තමයි චාතුම් මහා රාජික කියන දිව්‍යතලයේ එක දවසක් ඉවර වෙන්නේ. ඒ විදියට දින 30ක් කියන්නේ මාසයක්. ඒ කියන්නේ 50 දින 30ක් කියන්නේ මාසයක්. ඒ වගේවා මාස 12ක් කියන්නේ අවුරුද්දක්. ඒ වගේ වර්ෂ වලින් 500ක් තමයි පින්වතුනි චාතුම් මහා රාජික කියන දිව්‍ය තලයේ වර්ෂ ගාන. එතකොට ඒ විදිහට චාතුම් මහා රාජික කියන දිව්‍ය තලයේ අවුරුදු 500 ඉවර වෙන්න නම් අපේ මනුස්ස ලෝකේ කොච්චර වර්ෂ ගාණක් යනවද දන්නවද? අවුරුදු 90 ලක්ෂයක් යනවා. අපේ අවුරුදු 90 ලක්ෂයක් ගෙවුණෙන් පස්සේ තමයි චාතුම් මහා රාජික කියන දිව්‍ය තලයේ අවුරුදු 500ක් ගෙවෙන්නේ. ඒතකොට ඒ විදිහට තමයි ආවුෂ සඳහන් වෙලා තිබෙන්නේ. ඊළඟට පින්වතුනි තෞතිසා දිව්‍ය ලෝකය. ওই දිව්‍ය තලයට තෞතිසා දිව්‍ය තලයක. දැන් මම මේ කියන්නේ ඔබ ඉහළට ලියාගෙන යන්න. උඩින් උඩට සටහන් කරගෙන යන්න. ඒක ගොඩක් පහසු වෙනවා. ඉදිරි දේශනාවල් වලදී මේක මේ chart එක මේ සටහන ඔබට ඉස්සරහා දේශනාවල් ගොඩාක් තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා තමයි මම මෙහෙම බොහොම හෙමින් සරලව මේක සිහිපත් කරගෙන යන්නේ. ඊළඟට තියෙන දිව්‍ය තලය තමයි තෞතිසා දිව්‍ය තලය. මේකට තෞතිසා එහෙම නැත්නම් මේකට කියනවා තාවතිංස කියලා. තාවතිංස කියලා කියන්නේ මේ දිව්‍ය තලයේ පින්වුතුනි දෙවිවරු 33 දෙනෙක් අධිපතිකම් කරනවා. 33 දෙනෙක් රාජ්‍ය කරනවා. ප්‍රධාන රාජ්‍ය කරන රජතුමා තමයි ශක්‍ර දේවේන්ද්‍රයා. දැන් ඔය ශක්‍ර කියලා කියන්නේ පින්වතුනි ස්ථාන නාමය. දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් ලංකාවේ ජනාධිපති ජනාධිපති කියලා කියන්නේ පින්වතුනි තනතුරේ නමනේ. ඒ ඒකට තේරී පත්වන පුද්ගලයාගේ නම නෙවෙයිනේ. ජනාධිපති අසවල් කෙනා හැටියට තමයි හඳුන්වන්නේ. ඒතොර පුද්ගල නාමයේ වෙන එකක්, ස්ථාන නාමයේ වෙන එකක්. දැන් මේ චක්‍ර කියලා කියන්නේ පින්වතුනි අන්න ඒ වගේ ස්ථාන නාම. පුද්ගල නාමයේ තමයි මග කියන මානවකයා. අපි දන්නවා මේ කතාවත් මනුස්ස ලෝකේ ඉන්න කාලේ අර මග කියන මානවකෙක් වෙලා 33 දෙනෙක් එකට එකතු වෙලා විශාල වැඩ කොටසක් කරලා අවසානයේ රජතුමාගේ දඩුවම් ලබන්න ගිහිල්ලා රජතුමා කරුණු කාරණාවල් අවබෝධ කරගෙන ඒ ඒරා ඒරාවණ කියලා ඇතෙක් පවා දුන්නා ඒ විදියට පින්වතුනි ඒ රාවණ ඇතත් එක්ක බොහෝ පින්කම් කරලා අවසානයේ සියලුම පිරිස ගිහිල්ලා ඉපදුනා තෞතිසා දිව්‍ය තලයට. එතකොට ඒ අධිපති දෙවියා තමයි ශක්‍ර දේවේන්ද්‍රයා. ඊළඟට අර 33 දෙනාම රාජ්‍යන් 33ක රජකම් කරන විදියට පත් වුණා. දෙවිවරු 33 කැරියට පත් වුණා. සමහර විටකදී අපි ඔය 33 කෝටියක් දෙවිවරු වන්දනා කරනවා කියලා අපේ සම්ප්‍රදායේ තියෙනවනේ. සමහර වෙලාවට ඕකද දන්නෙත් නැහැ 33 කෝටියක් දෙවිවරුන්ට පින් දෙනවායි කියලා වචනයක් අපේ සම්ප්‍රදායට ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මෙතන 33 කෝටියක් කියන කතාවක් නෙවෙයි කියවෙන්නේ. මෙතන කියවෙන්නේ 33 දෙනයි. ඒ නිසා ඒක අපේ නිවැරදි කාරණාව තේරුම් ගත්තොත් හොඳයි කාරණාව මං හිතන්නේ අපි තේරුම් අරගෙන තියෙනව වැරදි 33 කෝටියක් කියලා කතාවක් සඳහන් වෙන්නේ නැහැ 33 දෙනෙක් තමයි රජවරු ඉන්නේ ඉතින් කෝටි 33 කෝටියක් නෙවෙයි කෝටි නෙවෙයි ඕක විශාල වශයෙන් ගණන් කරත් කවදාවත් දිව්‍ය විමානවල ඉන්න දෙවිවරුන්ගේ ප්‍රමාණය අපට ගණන්ෙන් කියන්නට බෑ දැන් අර චාතුම් මහරජික කෙනේ දිව්‍යතලයේ ඉන්න පුතෙකුටත් ඉන්නවා කෝටි ගාණක් දෙවිවරු. එතකොට ඒ දිව්‍යතලයේම ඉන්නවා කොච්චර ප්‍රමාණයක් දෙවිවරු ඉන්නවද? ඒ නිසා අපට එහෙම ප්‍රමාණයක් කරන්නට බෑ. මෙන්න මේ විදියට පින්වත්නි අපි ප්‍රමාණය අවබෝධ කරගත්තාම හරි ධර්මයේ තියෙන විදියට. එතකොට පින්වතුනි මේ තාවතින්ස කියලා කියන්නේ 33 දෙනෙක් රජකම් කරන නිසා එහි අධිපති රජතුමා තමයි ශක්‍රදේවේන්ද්‍රයා. එතකොට ඒ දිව්‍ය තලයේ පින්වතුනි ආවුෂ අවුරුදු 1000යි ඒක එක දවසක් ඉවර වෙන්න මනුස්ස ලෝකේ අවුරුදු යනවා අවුරුදු 100ක්. එතකොට එක දවසක් ඉවර වෙන්න අවුරුදු 100ක් යනකොට අවුරුදු 1000ක් ඉවර වෙනකොට පින්වතුනි මනුස්ස ලෝකේ අවුරුදු ගත වෙනවා 3 කෝටි 60 ලක්ෂයක්. 3 කෝටි 60 ලක්ෂයක් පින්වතුනි අපේ මනුෂ්‍ය වර්ෂාව සංගුණයෙන් පස්සේදී තමයි ඔය කියන දිව්‍ය ලෝකේ එක දෙවි කෙනෙකුගේ ආශි ඉවර වෙන්නේ. ඉතින් දැනට අපේ චක්‍ර දේවේන්ද්‍රය සෝවාන් වෙච්ච උත්තමයන් වහන්සේ නම සමහරලාවට මේ මිනිස්සු ශක්‍රයා සක්කරයටවත් බෑ ඔය ආදී වචෙන් වචන භාවිතා කරලා උන්වහන්සේට අපහාස වන විදිහට ආර්ය උපවාදයක් කරගන්නවා. එහෙම කරන්න එපා. ඒ ගෞරව නාමය උන්වහන්සේට ලබලා දෙන්න හැම දිනාම කටයුතු කරන්න. ඉතින් ඒ ශක්‍ර දේවේන්ද්‍රයා පින්ඔතුනේ ආන්නේ විදිහට තමයි හඳුන්වන්නේ. ওই ශක්‍ර දේවේන්ද්‍රයන්ට පින්ඔතුනේ තියෙනවා නාමයක් දෙදෙව්ලොවට අධිපති කියලා. දෙදෙව්ලොවට අධිපති කියලා කියන්නේ චාතුම් මහා රාජිකකෙන් දිව්‍ය ලෝකයටත් තෞතිසා දිව්‍ය ලෝකයටත් කියන මේ දිව්‍ය තල දෙකටම අධිපතිකම් කරන්න පාලනය කරන්න පුළුවන් නිසා තමයි චක්‍ර දේවේන්ද්‍රයන්ට දෙදෙව්ලොවට අධිපති කියලා කියන්නේ ඊළඟට පින්වතුනි තුන්වෙනි දිව්‍ය ලෝකය තමයි ඉහළට තියෙන යාමය කියන දිව්‍ය ලෝකය යාමය කියන දිව්‍ය ලෝකයේ අධිපති රජතුමා තමයි සුයාම කියන දිවි රාජෝත්තමයන් වහන්සේ සුයාම ඒ අධිපති දෙවියා තමයි සුයාම කියන දිවි රාජෝත්තමයන් වහන්සේ. අපි මේ නම් නම් හැබැයි කතා කළා නේද? මහා සමේ සූත්‍රය ශ්‍රවණය කරද්දී මේ නම් ඔක්කොම කියවුණා. එතකොට මේ සුයාම කියන දෙවියා තමයි මේ යාමයේ කියන දිව්‍ය විමානය පාලනය කරන්නේ. එහි පින්වතුනි ආවුෂ ඒ ලෝකයේ වර්ෂවලින් කියනවා නම් අවුරුදු 32000. ඒ ලෝකයේ වර්ෂවලින් කිව්වොත් අවුරුදු 2000 ඒකේ එක දවසක් ඉවර වෙන්න. ඒ කියන්නේ යාමයේ කියන දිව්‍ය ලෝකයේ එක දවසක් ඉවර වෙන්න මනුස්ස ලෝකේ අවුරුදු යනවා 200ක්. අපේ අවුරුදු 200ක් ගියයින් පස්සේදී තමයි යාමය කියන දිව්‍ය ලෝකයට එක දවසක් ගෙවෙන්නේ. ඒ විදියට ගත්තම අවුරුදු 2000ක් ඒ දිව්‍ය ලෝකේ ඉවර වෙනකොට අපේ ලෝකයේ අවුරුදු ගත වෙනවා 14 කෝටි 40 ලක්ෂයක්. අපේ 14 කෝටි 40 ලක්ෂයක් ආවුෂ ඉවරුණෙන් පස්සේදි තමයි පින්වතුනි ඔය කියන යාමයේ කියන දිව්‍ය ලෝකේ අවුරුදු 2000 අවසන් වෙන්නේ. ඒ විදිහට තමයි පින්වතුනි ධර්මයේ ඒ දිව්‍ය ලෝකේ විස්තර කළ තියෙන්නේ. නමුත් දැන් මේවායි පින්වතුනි තව තවත් විශේෂ කතා තියෙනවා. මම හිතනවා ඒවා වැඩි ප්‍රමාණයක් කියන්න ගත්තොත් ඔබට මේක තේරුම් ගන්න අවබෝධ කරගන්න අපහසු වෙයි. මෙන්න මේ විදිහට ඔබට ටිකක් තේරුම් ගත්තයින් පස්සේදී ඉදිරියට ඒ කරුණු කාරණාවල් දක්වද්දී පින්වතුනි ඔබට ඒ කරුණු බොහෝම මනාවට අවබෝධ කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඊළඟට පින්වතුනි දිව්‍ය තලයේ තමයි තුසිතය දිව්‍ය තලය. තුසිත දිව්‍ය ලෝකයේ අධිපති දෙවියා තමයි සන්තුසිත කියන දිවි රාජෝත්තුමයන් වහන්සේ. සන්තුසිත කියන දිවි රාජෝත්තමයන් වහන්සේ තමයි මේ තුසිතය කියන දිව්‍ය ලෝකයේ පාලනය කරන්නේ අධිපතිකම් කරන්නේ. එතකොට අපේ මහබෝසතාණන් වහන්සේ වෙස්සන්තර ආත්ම භාවය අවසන් කරලා එතනින් පස්සේදී එයින් මරණයටපත් වෙලා උත්පත්තිය ලැබුවේ මේ තුසිතය කියන දිව්‍ය තලයේ. පිටුතුනි ගොඩාක් බුද්ධ ශාසනයන් වල බුත බෝසත්වරු, ඒ වගේම අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා බොහෝ පාරමී පුරණ ශ්‍රාවකයෝ ගොඩාක් වෙලාවට පින්වුතුනි උත්පත්ති ලබන්නේ අවසාන ආත්ම භාවයේ තුසිතය කියන දිව්‍ය ලෝකේ. ඔබට මතක ඇති අපි පසුගිය දවසක මේ ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාවක් දේශනා කළා බෞද්ධ සම්මේලන මධ්‍යස්ථ මධ්‍යස්ථානයේ තුල. එහිදී අපි ඔබට දා දේශනාවක් කළා අච්චරි අබ්බූත සූත්‍රය කියලා දේශනාවක් භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතයේ සිදු වුණු ආශ්චර්යමත් කරුණු කිහිපයක්. එහිදී ඔබට මේ තුසිත දිව්‍ය ලෝකයේ භාග්‍යවත් බෝසතාණන් වහන්සේ වැඩ ඉන්න ආකාරය අපි දේශනා කළා. එදී ඔබට මතක ඇති අපි දේශනා කළා තුසිතය කියන දිව්‍ය ලෝකයේ අපේ බෝසතාණන් වහන්සේ ඒ තුසිත දිව්‍ය ලෝකයේ සියලුම ආශු වින්දනය කරා කියලා. එතකොට එතනදී අපිට ප්‍රශ්නයකුත් ආව ඇයි අනිත් කාලයන් වල අනිත් ලෝකවල සියලු ආයු කාලයන් ඉන්නේ නැද්ද කියලා නෑ පින්වතුනි බෝසත්වරු අවසාන ආත්මෙදි විතරයි පින්වතුනි ඒ ලෝකයේ සියලු ආයුෂිවර වෙනකන් වැඩ ඉන්නේ ඒ හේතුව තමයි පින්වතුනි අනිත් කාලයන් වලදී බෝසත්වරු දැන් බ්‍රහ්ම ලෝකයක වගේ ඉපදුනොත් ඊළඟට දිව්‍ය ලෝකයන් වල වගේ ඉපදුනොත් ඒ දිව්‍ය ලෝකවල තිබෙන ආයු කාලයේ පින්වතුනි අති දීර්ඝයි. ඒ නිසා ඒ අති දීර්ඝ කාලයක් වෙනකොට පින්වතුනි එතරදී උන්වහන්සේලාට පාරමී පුරණ කාලය මදි වෙනවා. දැන් අපි උදාහරණයක් හිතට ගත්තොත් බලන්නකෝ තෞතිසා දිව්‍ය ලෝකියම තියෙනවනේ මනුෂ්‍ය වර්ෂ වලින් 3 කෝටි 60 ලක්ෂයක් ආවුෂ. එතකොට ඒ වගේ දිව්‍ය ලෝකයන් වලට අපේ බෝසතාණන් වහන්සේ ගියාම සියලු ආයු කාලය අවසන් වෙනකන් ඉන්නේ නැත්තේ. හේතුව තමයි උන්වහන්සේලාට එහෙම හිටියොතින් Tamanට පාරමිතා පුරන්න කාලය තීමිත වෙනවා මදි වෙනවා ඒ නිසා තමයි උන්වහන්සේගේ කළ යුතු කාර්යභාරය අවසන් කළා එයින් මරණයටපත් වෙලා හොයින් චුත වෙලා වෙනත් වූ තැන්වලට උත්පත්තිය ලබන්නේ ඉතින් අවසාන ආත්මෙදි විතරයි මේ තුසිත දිව්‍ය ලෝකේ සියලු ආවුෂය අවසන් වෙනකන් වැඩ ඉන්නේ පින්වතුනි ධර්මයේ සඳහන් වෙන හැටියට තුසිත දිව්‍ය ලෝකයේ පින්වතුනි ආවුෂ අවුරුදු 4000යි එහි එක දවසක් ඉවර වෙන්න මනුස්ස ලෝකේ ගත වෙනවා පින්වතුනි අවුරුදු 400ක්. මනුස්ස ලෝකේ අවුරුදු 400ක් ගත වෙනවා. එතකොට ඒ වගේ අවුරුදු 4000ම ඉවර වෙන්න නම් මනුස්ස ලෝකේ යනවා අවුරුදු 57 කෝටි 60 ලක්ෂයක්. අවුරුදු 57 කෝටි 60 ලක්ෂයක් ගියයින් පස්සේදී තමයි පින්වතුනි තුසිතය කියන දිව්‍ය ලෝකයේ අවුරුදු 4000 ඉවර වෙන්නේ. ඒ වගේ දීර්ඝායුෂයක් පින්වතුනි මනුෂ්‍ය වර්ෂ වලින් ඔය කියන තුසිතේ දිව්‍ය ලෝකේ විඳින්නට පුළුවන් කමක් ලැබෙනවා. ඊළඟට තියෙන දිව්‍ය ලෝකයේ තමයි පින්වතුනි නිම්මාන රතිය කියන දිව්‍ය ලෝකය. නිම්මාන රතිය කියන දිව්‍ය ලෝකය කියලා කියන්නේ ඒ දිව්‍ය ලෝකයට පින්වතුනි ඔය කියන නම ලැබෙන්නේ නැත්නම් ওই දිව්‍ය ලෝකයේ අධිපති දෙවියෝ තමයි සුනිර්මිත කියන දෙවියෝ. සුනිර්මිත කියන දිව්‍ය රාජයා තමයි නිම්මාන රතියේ අධිපති දෙවියෝ. ඒ නිම්මාන රතිය කියන දිව්‍ය ලෝකෙට ওই නම ලැබෙන්නේ තමා කැමති දෙයක් තමාට නිර්මාණය කරගෙන විඳීමේ හැකියාවක් තියෙනවා. තමා කැමති ඕනෑම දෙයක් තමාට නිර්මාණය කරගෙන විඳීමේ හැකියාවක් තියෙන නිසා තමයි නිර්මාණ නිම්මාන රතිය කියන දිව්‍ය ලෝකයේ හැටියට ওই දිව්‍ය ලෝකය හඳුන්වන්නේ. එතකොට මම කිව්වා ඒ දිව්‍ය ලෝකයේ අධිපති දෙවියෝ තමයි සුනිර්මිත කියන දිව්‍ය රාජ්‍යය පින්වතුනි දැනට ධර්මයේ සඳහන් වෙන හැටියට අපේ විශාකා මහෝපාසිකාව ඔය කියන සුනිර්මිත දිව්‍ය රාජ්‍යයේ අග්‍රමහේශිකාවක් වෙලා උත්පත්ති ලැබලා තියෙනවා කියලා සඳහන් වෙනවා. එතකොට ඒ නිම්මාන රතිය කියන දිව්‍ය ලෝකයේ ආයුෂ අවුරුදු 8000යි. ඒකේ එක දවසක් ඉවර වෙන්න මනුස්ස ලෝකේ යනම අවුරුදු 800. අපි අවුරුදු 800ක් ගියයින් පස්සේදි තමයි ඒක එක දවසක් ඉවර වෙන්නේ. ඒ වගේ අවුරුදු 8000ක් තියෙනවා. එතකොට නිම්මාන රතිය කියන දිව්‍ය ලෝකයේ අවුරුදු 8000 අවසන් වෙනකොට අපේ මනුස්ස ලෝකයේ ආයුෂ අවුරුදු යනවා පින්වතුනි 230 කෝටි 40 ලක්ෂයක් 230 කෝටි 40 ලක්ෂයක් යනවා අපේ මනුස්ස වර්ෂ වලින් නිම්මාන රතිය කියන දිව්‍ය ලෝකයේ අවුරුදු 8000 අවසන් වෙන්න. ඊළඟට හයවෙනි දිව්‍ය ලෝකය තමයි පරනිම්මිත වසවර්තිය කියන දිව්‍ය ලෝකය. ඔය පරනිම්මිත වසවර්තිය කියන දිව්‍ය ලෝකයේ පින්වතුනි අධිපති දෙවියා තමයි වසවර්ති දෙවියෝ කියලා හඳුන්වන්නේ. හැබැයි ඔය වසවර්ති දෙවිය දිව්‍ය පුත්‍රයා කියලා කියන්නේ පින්වතුනි අධාර්මික රජෙක් නෙමෙයි ධාර්මික රජෙක්. හැබැයි ඔය දිව්‍ය ලෝකයේම පින්වතුනි ඉන්නවා එක්තරා කොටසක පින්වතුනි වෙනත් තැනක පාලනය කරන දෙවි කෙනෙක් අන්න ඔහුට කියනවා මාර දිව්‍ය පුත්‍රයා කියලා. ආන්නේ මාර දිව්‍ය පුත්‍රයා තමයි අධාර්මික දෙවි කෙනෙක් හැටියට හඳුන්වන්නේ. බලන්න එතකොට මාරයා ඉන්නේ කොහෙද? මේ දිව්‍ය ලෝකයන් හයේ ඉහළම සැප තියෙන ඉහළම දිව්‍ය තලේ. බලන්නකො පින්වතුනි, ඉහළම තැනට යන්න පින්වතුනි පවුද කලේ නෑ ඔය මාර්යා ওই තැන ගිහිල්ලා ඉපදුනේ මොනව කරලාද දන්නවද? manuss ලෝකේ ඉන්නකොට තස පාරමී පුරලා තස පාරමිතා සම්පූර්ණ කරලා තමයි පින්වතුනි මාරේක් වෙලා ඉපදුනේ. ඉතින් බලන්න සංසාරේ කොච්චර භයානකද කියලා ඔබ ටිකක් හොඳට තේරුම් ගන්න. එතකොට ඒ පරිනිම්මිත වසවර්තිය දිව්‍ය ලෝකයට ඔය කියන නම ලැබිලා තියෙන්නේ පරිනිම්මිත අනුන් නිර්මාණය කරන දේවල් වසවර්ති තමාගේ වසඟයට ගන්න පුළුවන් නිසා තමයි ඔය දිවි ලෝකෙට පරනිම්මිත වසවර්ති කියන නමින් හඳුන්වන්නේ. ඒ කියන්නේ අනුන් නිර්මාණය කරන දෙයක් තමාගේ වසඟයට ගන්න පුළුවන් නිසා තමයි පරනිම්මිත වසවර්ති කියන දිවි ලෝකයේ වශයෙන් ওই දිවි ලෝකය හඳුන්වන්නේ. එතකොට ඒ දිව්‍ය ලෝකයේ අධිපති දිව්‍යයා තමයි වසවර්ති කියන දිව්‍ය පුත්‍රයා. ඔහු ධාර්මික දිවි කෙනෙක්. මාර දිව්‍ය පුත්‍රයා ධාර්මික දෙවි කෙනෙක්. එතකොට ඔය දිව්‍ය ලෝකයේ ඉන්න මාර දිව්‍ය පුත්‍රයාට පින්වතුනි බ්‍රහ්මය බ්‍රහ්ම පුරෝහිතය බ්‍රහ්ම පාරිසද්දේ කියන බ්‍රහ්ම ලෝකයන් එක්ක දිව්‍ය ලෝක හයක් මනුස්ස ලෝකයක් ඇතුළ මේ පහළ තියෙන ලෝක සියල්ලක්ම පාලනය කිරීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ බුදුහාමුදුරෝ දේශනා කරපු පියා විසින් දේශනා කරපු ස්ථානේ, ඒ කියන්නේ සතර සතිපට්ඨානේ කියන ස්ථානේ නැති ඕනෑම කෙනෙක් පාලනය කිරීමේ හැකියාවක් තියෙනවා මාර දිව්‍ය පුත්‍රයාට. එතකොට ඒ දිව්‍ය ලෝකයේ පින්වතුනි ආවුෂ අවුරුදු 16000යි ඒක එක දවසක් ඉවර වෙන්න මනුස්ස ලෝකේ යනවා පින්වතුනි අවුරුදු 1600ක් එතකොට සියලු අවුරුදු ඒ කියන්නේ පරිනිම්මිත වසවර්තී දිව්‍ය ලෝකේ අවුරුදු 16000ම ඉවර වෙනකොට මනුස්ස ලෝකේ ගත වෙනවා අවුරුදු 920 කෝටි 60 ලක්ෂයක් පින්වතුනි අවුරුදු අවසන් වෙනවා අපේ මනුස්ස වර්ෂ වලින් පරිනිම්මිත වසවර්තයේ දිව්‍ය ලෝකේ අවුරුදු 16000 ඉවර වෙනකොට. එහෙමනම් මෙන්න මේ ටික තමයි පින්නතුනි සක්වලක තිබෙන සුගති ලෝකයන් වල තිබෙන දිව්‍ය ලෝක හයේ විස්තරය. එහෙමනම් අපිට මීට එහා මේ දේශනාව අපිට දේශනා කරන්නට කාල වේලාව ප්‍රමාණවත් වන්නේ නැහැ. ඔබට දැන් වැටහෙනව නේද එක දේශනාවක් කරන්න ගියාම කොතෙකුත් කාලයක් පින්වතුනි ගත වෙනවාද කියලා එමනම් මේ කියන විදියට දේශනාව ඔබ ශ්‍රවණය කරගෙන යන්න අපි ලබන සතියේ 31 තලයකට තියෙන ලෝක අපි හතක් කිව්වා මනුස්ස ලෝකයයි දිව්‍ය ලෝක හයයි එමනම් අපි බලමු 31 තලයට තියෙන අනිත් ලෝක 24 කියලා කියන්නේ මොකක්ද කියලා. එහෙමනම් මේ 24 අපි ඊළඟ සතියේදී ප්‍රමාණාත්මකව ශ්‍රවණය කරමු. නැවතත් ඔබට කියන්නම් manuss ලෝකය, දිව්‍ය ලෝක 6, දිව්‍ය ලෝක 6 තමයි චාතුම් මහා රාජිකය. එහි ආයුෂ අවුරුදු 500යි. එක එක දවසක් ඉවර වෙන manuss ලෝකයේ අවුරුදු 50ක් යනවා. ඒ වගේ ඒවා පින්වතුනි අවුරුදු 500 ඉවර වෙන්න නම් manuss ලෝකේ අවුරුදු 90 ලක්ෂයක් ගත වෙනවා. එහි රජවරු 4 දෙනෙක් ඉන්නවා. ඊළඟට දිව්‍ය ලෝකයේ තමයි තාවතින්ස දිව්‍ය ලෝකය. එහි අවුරුදු 1000ක් අවශ්‍ය තියෙනවා. ඒක එක දවසක් ඉවර වෙන්න මනුස්ස ලෝකයේ අවුරුදු 100ක් යනවා. ඒ වගේම අවුරුදු 100 ගානේ අවුරුදු 1000ක් ඉවර වෙනකොට මනුස්ස ලෝකයේ අවුරුදු 3 කෝටි 60 ලක්ෂයක් ගත වෙනවා. එහි අධිපති දෙවියා තමයි ශක්‍ර දේවේන්ද්‍රයා. තාවතින්සේ කියන නම ලැබෙන්නේ 33 දෙනෙක් දෙවිවරු රජකම් කරන නිසා. ඊළඟට තුන්වෙනි දිව්‍ය ලෝකයේ තමයි යාමයේ කියන දිව්‍ය ලෝකය. එහි අවශ්‍ය අවුරුදු 2000යි. එක එක දවසක් ඉවර වෙන මනුස්ස ලෝකයේ අවුරුදු 200ක් යනවා. ඒ විදියට පින්වුතුනේ 200 ඒවා 2000ක් වෙනකොට ඒ කියන්නේ 200 කියන එක දවසක්නේ ඒ වගේ අවුරුදු 2000ම අවසන් වෙනකොට මනුස්ස ලෝකයේ පින්වුතුනේ 14 කෝටි 40 ලක්ෂයක් අවුරුදු ගත වෙනවා ඒකේ අධිපති දෙවියා තමයි සුයාම කියන දිවි රාජයා ඒ විදියට තමයි යාමේ දිවි ලෝකයේ විස්තර වෙන්නේ ඊළඟ දිවි ලෝකයේ තමයි තුසිතේ දිවි ලෝකය එහි අවුරුදු ආයුෂ තිබෙනවා අවුරුදු 4000ක් ඒක එක දවසක් ඉවර වෙන්න මනුස්ස ලෝකයේ අවුරුදු 400ක් ගත වෙනවා. ඒ විදිහට පින්වතුනි අවුරුදු 4000ම ඉවර වෙනකොට මනුස්ස ලෝකයේ අවුරුදු 57 කෝටි 60 ලක්ෂයක් ගත වෙනවා. තුසිත දිව්‍ය ලෝකයේ අධිපති දෙවියා තමයි සන්තුසිත කියන දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ. ඊළඟ දිව්‍ය ලෝකයේ තමයි නිමාන රතිය කියන දිව්‍ය ලෝකය. ඒකේ අවුරුදු ආයුෂ අවුරුදු 8000යි. එක එක දවසක් ඉවර වෙන මනුස්ස ලෝකයේ අවුරුදු 800ක් යනවා. ඒ විදියට පින්වතුනි අවුරුදු 8000ම ඉවර වෙනකොට මනුස්ස ලෝකයේ වර්ෂ 230 කෝටි 40 ලක්ෂයක් ගත වෙනවා නිම්මාන රති කියන දිව්‍ය ලෝකයේ අධිපති දෙවියා තමයි සුනිර්මිත කියන දිව්‍ය රාජයා පින්වතුනි නිර්මාණ රතිය කියන දිවි ලෝකෙට ඒ නම ලැබෙන්නේ තමාට කැමති දෙයක් නිර්මාණය කිරීමේ නිර්මාණය කිරීගෙන කරගෙන විදීමේ හැකියාව තියෙන නිසා ඊළඟට 6 වෙනි දිවි ලෝකයේ තමයි පරිනිම්මිත වසවර්තී දිවි ලෝකය අවුරුදු 16000ක් අවශ්‍ය තියෙනවා එක දවසක් ඉවර වෙන මනුස්ස ලෝකයේ අවුරුදු 1600ක් ගත වෙනවා ඒ විදිහට අවුරුදු 16000ම අවසන් වෙන්න නම් මනුස්ස ලෝකයේ පින්වතුනි අවුරුදු 920 කෝටි 60 ලක්ෂයක් ගත වෙන්නට ඕන. පරිණිමිත වසවර්ති දිව්‍ය ලෝකයේ අධිපති දෙවියා තමයි වසවර්තිය කියන දිව්‍ය පුත්‍රයා. ඒකේ එක කොටසක තමයි මාර දිව්‍ය පුත්‍රයා පාලනය කරගෙන යන්නේ පරිනිම්මිත වසවර්තිය කියන නම ලැබෙන්නේ අනුන් නිර්මාණය කරන දෙයක් තමාගේ වසඟයටගෙන විදීමේ හැකියාව තියෙන නිසා. ඒ විදිහට තමයි දිවි ලෝක පිළිබඳව පින්වතුනි විස්තර කෙරෙන්නේ. එහෙමනම් අපි ඊළඟ දවසේ බලමු රූපාවචර බ්‍රහ්ම ලෝක 11යි, සුද්ධහවාස බ්‍රහ්ම ලෝක 5යි, අරූපාවචර බ්‍රහ්ම ලෝක 4යි, දුගති භූමි 4යි කියන්නේ මොකක්ද කියලා. එහෙමනම් ඒ 31 තලයේ ඉතුරු ලෝක 24 පිළිබඳව අපි ඔබට ලබන සතිය දේශනා කිරීමේ අරමුණින් අද මේ දේශනාව අපි මෙතකින් අවසන් කරනවත් එමනම් ඔබට මේ දේශනාව තුලින් භාග්‍යවතුන් වහන්සේ අදිෂ්ඨාන කරපොම් විදියට ඥාණය පහළ වෙලා මේ දේශනාව අවබෝධ කරගන්නට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අපි සාදු කියා ප්‍රාර්ථනා කරනවා. හොඳයි අද දවසේ දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ කලුතර තකුණ තකුණු කලුතර පලාතොට ආසිරි උයනේ පදිංචි කේ.ජී. පාලිකා දමයන්ති මහත්මිය එතුමිය විශේෂයෙන්ම බලාපොරොත්තු වන්නේ ඉතාලියේ මිලානෝ නගරයේ පිහිටි මොන්සා නම් නගරයේ පදිංචිව සිටියදී මිය පරලෝකීය 2014 11 13 වන දිනට වසර 29ක් සම්පූර්ණ වීමේදී හදිසියේදී මිය පරලෝකීය ඩී අමිත මදුසංක ප්‍රනාන්දු ආදරණීය පුතුණුවන්ට පින් අනුමෝදන් කළ දායකත්වයේ දරන්නේ එමනම් ඒ ආදරණීය පුතුණුවන්ට 2017 නොවැම්බර් 13 වන දින වන විට වසර 3ක් අපිරෙනවා එමනම් ඒ ආදරණීය පුතුණුවන්ට අපි පින් දෙමු ඒ පුතුණුවන්ට මෙමන් කිසිදු ආත්ම භාවයක මෙවැනි අකල් මරණයන් වලටපත් නොවේවා සංසාරේ පරම මනුෂ්‍යාශ්‍රම භුක්ති විදීමට මේ පින් අනුමෝදන් වේවායි සාදෝ කියා අපි පින් අනුමෝදන් කරමු ඒ වගේම කලුතර පළාතට ආසිරි උයනේ පදිංචිව සිටියේ පුතුණුවන්ට පින් දෙන්නේ පාලිකා දමයන්ති ආදරණීය මෑණියනොත් එවැගේම ඩී.එස්. පීටර් ප්‍රනාන්දු ආදරණීය පියාණන් සහ ඩී සමිත මදුසංක ප්‍රනාන්දු කියන ආදරණීය සහෝදරයා. ඉතින් මේ පින්වත් පිරිසටත් අපි ආශිර්වාදය කරනවා දෙමාපියන් දෙපළටත් සහෝදරයාටත් මේ උතුම් ධර්ම දාණය මේ පින් අනුමෝදන් වේවා. ධර්ම ශ්‍රවණය කරපේ සියලු ඥාතින්ටත් අපි මේ වෙලාවේ ආශිර්වාදය කරනවා.